එබඳු අවදිකමක් තියෙන ශ්‍රාවකයෙකුට මේ ජීවිතයේ තුලදීම නිවීම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. Tamanගේ කුසලතාවයේ අනුව මේ ජීවිතයේ තුලදීම ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න විදිහයි බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙලා මතු කරන්නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මතු කරන ධර්මය සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න අමාරු විදිහේ කතාවක්. ප්‍රඥාව නැමැති ඇස ඇති පුද්ගලයෙකුට පමණක් ගෝචර වන කියවීමක් තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මතු කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ වැඩි වැඩියෙන් ප්‍රඥාවන්තයින්ගේ අවධානයයි යොමු වන්නේ. අනාදිමත් කාලයක් තුල දියුණු කරන ලද ಗುಣධර්මවල ශක්තිය අවබෝධයේ පැත්තට ශ්‍රාවකෙක් නැමෙනකොට ඔහුට ඊටාම වැදගත් දෙයක්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කතාන්දරය ඉගැන්වීම විග්‍රහය ලෝකේ වෙනත් ආගමික මතවාදයන් සමග සමපාත නොවෙන්නේ වෙන කුමක්වත් නිසා නෙමෙයි බුදු කෙනෙක් පැහැදිලි කරන පණිවිඩය සහ ලෝකේ කතා කරන කතාබහ දෙපැත්තකට යන නිසා ආගමික මතවාදයක් ආගමික ඉගැන්වීමක් හැම වෙලාවකම පුද්ගලයාට කියන්නේ මරණින් එහා පැත්තේ පවතින විමුක්තියක් සම්බන්ධවයි. මරණින් එහා පැත්තේ පවතින විමුක්තිය ගැන බුදුදහම කේන්ද්‍රගතව කතා කරන්නේ නැහැ. බුදුදහම හැම වෙලාවකම කැමති මේ මොහොතේ පුද්ගලයා නිවෙන විදිහ පිළිබඳව පැහැදිලි කරන්න. මරණින් එහා පැත්තේ දෙවියන් අතරට යෑමක් ගැන හෝ මහා බ්‍රහ්මයා අතරට යෑමක් ගැන හෝ ඊශ්වර අතරට යෑමක් ගැන හෝ ਸਰුව බලධාරී කෙනෙක් ළඟට යෑමක් ගැන හෝ බුදුදහම කතා කරන්න කැමති නෑ මොකද ඒ තුල යථාර්ථවාදී රිද්මයට අභියෝගයක් වන නිසා බුදුදහම හැමදාමත් පැහැදිලි කරන්නේ මරණින් එහා පැත්තේ පවතින විමුක්තියක් ගැන නොව මේ මොහොතේ පුද්ගලයා කොහොමද නිවෙන්නේ මොන විදියටද නිවෙන්න පුළුවන් කියන කාරණේයි බුදු කෙනෙක් මතු කරන්නේ. එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙනවා ಭಾರತයේ හිටපු ප්‍රධාන පෙළේ ආගමික ගුරුවරයෙක් දාර්ශනික කියවීමක් සහිත පුද්ගලයෙක් වෙච්ච බාවරී කියන බ්‍රාහ්මණයාගේ ප්‍රධාන පෙළේ ගෝලෙක්. එයාගේ නම තමයි හේමක. මේ හේමක සහ බාවරී කියන පිරිසට බුදුරජාණන් වහන්සේ ගැන විශාල සැකයක් තිබුණා. ඒ අයට තිබුණු ගැටලුව තමයි සැබෑවටම බුදු වෙලා කියලා කිව්වට අපිට ඒක එකපාර පිළිගන්න බෑ. බුදු වෙලාද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන කියලා බාවරී කියන ප්‍රධාන ගුරුවරයා හේමක සහිත Tamanගේ ගෝල පිරිසට මතක් කළා. එහෙමනම් අපිට එකක් පැහැදිලි ඒ කාලේ බුදු වුණා කියලා බොරුවට කියපු අයත් ඉඳලා තියෙනවා. එහෙම බොරුවට කියපු අය අතරින් විශාල පිරිසක් ප්‍රතික්ෂේප වෙන්නත් ඇති. ඒ නිසානේ බාවරි මෙහෙම හිතනවා ඇත්තේ. බුදු වෙලාද දන්නේ නැහැ. පොඩ්ඩක් අපි ගිහින් බලමු. ඇත්තටම බුදු වෙලාද නැත්තම් බුදු වෙලා කියලා බොරුවට කියනවද කියලා අපි පොඩ්ඩක් බලමු කියලා කිව්වා. බාවරි කියන්නේ බොහොම වයෝවෘද කෙනෙක්. ත්‍රිවේද પ્રાપ્ત බ්‍රාහ්මණෙක්. එයා Tamange හේමක කියන මානවකයාට කතා කරලා කිව්වා පුතේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා ආරංචියක් තියෙනවා මධ්‍ය මණ්ඩලේ පොඩ්ඩක් ගිහින් බලන්න ඇත්තටම බුදු වෙලාද නැත්නම් බුදු වෙලා කියලා නිකන් කියනවද මුලා වෙලා කියනවද කියලා පොඩ්ඩක් බලලා ඉන්න කිව්වා. බාවරීගෙන් හේම කහනවා හොඳයි මම බලන්නම් හැබැයි බුදු වෙලාද කියලා කොහොමද දැනගන්නේ? එතකොට බාවරී කියනවා හරිම ලේසි හිතේ ප්‍රශ්නේ තියාගන්න අහන්න යන්න එපා. උන්වහන්සේ හිතේ තියෙන ප්‍රශ්නෙට වචනෙන් උත්තර දුන්නොත් අපිට හිතන්න පුළුවන් බුදු වෙලා කියලා. එහෙමනම් මේ ප්‍රශ්න විමසීම සිතින් කෙරෙන දෙයක්, වචනෙන් කෙරෙන දෙයක් නෙමෙයි. හේමක Tamanගේ කීප දෙනෙක් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමෙට ගියා. ආරාමයට ගිහින් හේමක බුදුරජාණන් වහන්සේ කිට්ටුවෙන් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ කිට්ටුවෙන් වාඩි වුණ හේමක පැත්තකට වෙලා තමන් අහන්න ඕන ප්‍රශ්නය හිතින් විමසන්න පටන් ගත්තා. දැන් බලන්න කතා බහක් නැහැ. එයා හිතින් මේ විදියට හිතුවා. ඉච්ඡාසී කියන පරයයෙන් මට බණ කියන්න එපා. ඉච්ඡාසී කියලා කියන්නේ මෙසේ විය කියන එකයි. මෙසේ විය කියලා මට බණ කියන්න එපා. ඉති භවිස්සති. ඉති භවිස්සති කියන්නේ මෙසේ වන්නේය කියලා. මට එහෙම බණ කියන්නත් එපා. දැන් මේ ප්‍රශ්න විමසන්නේ හිතින් පින්වත්නි. හිතින් තමයි අදිෂ්ඨාන කරන්නේ. මෙසේ විය කියලත් මට මුකුත් කියන්න එපා. මෙසේ වන්නේය කියලා මට මුකුත් කියන්නත් එපා. ඉච්ඡාසි ඉති භවිස්සති මේ විදිහට මට කියන්න ඕන නෑ. මට ඔබ වහන්සේ කියන්න දැන් නිවෙන්නේ කොහොමද කියලා. මේ මොහොතේ නිවෙන විදිය කියන්න. දැන් බලන්න මේක ඉතා ගැඹුරු දාර්ශනික කතාබහක්. මෙසේ විය කියලා පරණ වෙච්ච දේවල් ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. පරණ වෙච්ච සිද්ධි, පරණ අත්දකපු දේවල් ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඔහු විමසන්නේ පරණ කතාන්දර මට එපා. ඉති භවිස්සති. මෙසේ වන්නේය කියලා අනාගතයට වෙන දේවල් මට කියන්නත් එපා. මොකද අනාගතයේ තවම ඇවිල්ලා නැහැ. නොපැමිණිය අනාගතයක් ගැන මට කතාන්දර කිසිවක් අවශ්‍ය නැහැ. දැන් මේ දෙපැත්තට නිමීද ලෝකේ හැම කෙනෙක්ම වැටෙන්නේ. එක්ක මෙහෙම වුණා කියලා කියනවා, එක්ක මෙහෙම වෙයි කියලා කියනවා. දැන් නිවා ගන්න ශ්‍රාවකයෙකුට නිවීම පිළිබඳව උත්තේජනයක් තියෙන නිවීම පිළිබඳ කැමැත්තක් තියෙන පුද්ගලයෙකුට මේ කතාබහ අතිශය වැදගත් කතාබහක්. බලන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ විදිහට විමසනකොට මෙහෙම වුණා කියලත් මට එපා අතීත කතාන්දරත් මෙසේ වන්නේ කියලා අනාගත භාෂිතේකුත් මට ඕනේ ඔබ වහන්සේ මට කියන්න මේ දැන් නිවෙන විදිය. දැන් මේ විදිහේ කතාවක් අහන්න තරම් හේමකත් හරි ඥානවන්ත කෙනෙක්. මේ මොහොතේ නිවෙන විදිය කියන්නයි කියන්නේ. ඇත්තටම බුදු කෙනෙක්ගේ පණිවිඩය මේ මොහොතේ නිවීම සම්බන්ධ දාර්ශනික කතාබහක් විනා මරණින් එහා පැත්තේ පත්වන නිවීමක් ගැන කතා කරන කියවීමක් නෙමෙයි. මරණින් එහා පැත්තේ පවතින විමුක්තියක් සදාතනික සැනසීමක් ගැන නම් ලෝකේ කතා කරන්නේ ಭಾರತයේ තිබුණු බොහෝ ඉගැන්වීම් එක්ක බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමත් සමපාත වෙනවද නැද්ද? සමපාත වෙනවා. මේ මොහොතේ දැන් වෙන විදිය කියන්න කියද්දී බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳ එකම වාක්‍යයකින් පැහැදිලි කරනවා. කොහොමද පැහැදිලි කරන්නේ? එකම වාක්‍යයකින්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉද දිට්ඨ සුත මුත පිය රූපයේ සුහේමක චන්දරාග විනෝදනං නිබ්බාන පදමච්චුතං හේමක ප්‍රශ්න විමසුවේ හිතින් බුදුරජාණන් වහන්සේ මුව මණ්ඩල විවෘත කරලා උත්තරයක් දුන්නා මොකක්ද උත්තරේ ඉද දිට්ඨ සුත මුත පිය රූපයේ සුහේමක චන්දරාග විනෝදනං හේමක ඉද දිට්ඨ දිට්ඨ කියන්නේ දකින දේ මේ මොහොතේ දකින දේ ඉද දිට්ඨ සුත සුත කියන්නේ මේ මොහොතේ ඇහෙන දේ ඉද දිට්ඨ සුත මුත මුත කියන්නේ මේ මොහොතේ දැනෙන දේවල්. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. මේ ඔක්කොම දැනීම් මාත්‍රා. ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු. විඤ්ඤාතේසු කියන්නේ හිතෙන දේවල්. කවදද? දැන්. ඉද දිත්ත සුත මුත පිය රූපේ සුහේමක අහන දකින දැනෙන හිතෙන දේවල් කෙරෙහි යම් වෙලාවක හේමක චන්දරාගේ දුර වෙලා නම් චන්දරාගේ දුර වෙච්ච තැනක නිබ්බාන පද මච්චුතං ඒකට තමයි හේමක නිබ්බාන කියලා කියන්නේ එකම වාක්‍යයක් ඇතුළත සුන්දර නිවීමේ කියවීම නිවීමේ පණිවිඩය ගැප් කරලා ශ්‍රාවකයාට ඒත්තු ගන්නන විදිහ හරිම චමත්කාර ජනකයි ආශ්චර්යයි මේ වගේ කතාවක් ලෝකෙ කිසිම ශාස්ත්‍රූවරයෙක් තුලින් මතුවෙන්නේ නැහැ අහන දකින දැනෙන හිතෙන ලෝකයේ කෙරෙහි චන්දරාගේ දුරු වෙලා නම් චන්දරාගේ දුරු කිරීමමයි නිර්වාණය කියලා කියන්නේ නිර්වාණය කියන්නේ ඒකටයි දැන් මේ විදිහේ කාරණයක් බුදුරජාණන් වහන්සේ මතු කළේ මේ මොහොතේ නිවීම පිණිසයි. මේ මොහොතේ නිවෙන්න කැමැති මිනිස්සෙක්, නිවෙන්න කැමැති පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ප්‍රායෝගිකව හැසිරෙන කෙනෙක් අවබෝධය කරා යනවා නම් අවබෝධය කරා යන්න තියෙන්නේ මේ සත්වපුද්ගල භාවයේ ඉක්මවා යෑමෙන් මේ සත්වපුද්ගල භාවයේ බිඳිච්ච තැනක තමයි නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. සත්වයේ පුද්ගලයෙක් මම මම වෙමි කියන හැඟීම පවතින තාක්කල් අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සංසාරෙට යන්න වෙනවා. සංසාරය කියන්නේ ප්‍රාර්ථනා කර කර ඉන්න ඕන එකක් නෙමෙයි. නිවන කියන්නේ ප්‍රාර්ථනා කර කර ඉන්න ඕන එකක් නෙමෙයි. අද මිනිස්සු නිවන් සැපය පිළිබඳ ප්‍රාර්ථනා කළාට නිවන සම්බන්ධ කේන්ද්‍රගත කාරණයක් එක්ක Tamanගේ චර්යා ගොඩනගා ගන්න බවක් පේන්නේ බොහෝ දෙනෙක් නිවන සම්බන්ධ කේන්ද්‍රගතව අවබෝධය කරා යන ශ්‍රාවක භාවයක් ගොඩනගා ගන්න උනන්දු වෙනවා. නමුත් ඔවුන් නිවන සම්බන්ධ ප්‍රාර්ථනා මාත්‍රයක් පමණක් හිත් දල්වාගෙන මුව දල්වාගෙන බලා සිටිනවා. ඒ බලා සිටීම ප්‍රායෝගිකව ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක හරියට බෙහෙතක් ගන්න කියලා වෛද්‍යවරයෙක් බෙහෙත් නියම කරාම ඒ බෙහෙත් තුණ්ඩුව බිත්තියක ගහලා ඒකට හඳුන් කූරු දුම අල්ලලා ඒ වෙනුවෙන් පහන් පත්තු කරලා මල් පුද පුද බෙහෙත් තුණ්ඩුවට වැඳ වැඳ ඉන්නවා වගේ දෙයක්. පින්වත්නි වෛද්‍යවරයෙක් බෙහෙත් නියම කරාම ඒ බෙහෙත් තුණ්ඩුව අරගෙන ගිහින් වැඳලා හරියන්නේ නැහැ. ඒ බෙහෙත් තුණ්ඩුවට හඳුන් කූරු දැල්වලා සුවඳවත් කරලා හරියන්නේ පහන් දැල්වල ඒ බෙහෙත් තුණ්ඩුව ආලෝකමත් කරලා ඒක කියව කියව හිටියට හරියන්නේ මොකද කරන්න ඕන? කරන්න ඕන එකම දේ තමයි ඒ බෙහෙත් තුණ්ඩුව අරගෙන ඒකට අදාළ ඖෂධ මාත්‍රාවන් අරගන්නකොට ඒවා පානය කරනකොට ඒවා පරිහරණය කරනකොට රෝගේ සුවපත් වෙනවා. අද ගොඩක් දෙනෙක් කරන්නේ බෙහෙත් තුණ්ඩුව බිත්තියේ ගහලා හඳුන් කූරු පත්තු කරන එකයි. එබෙනුවට ප්‍රායෝගිකව ධර්මයේ භාවිතා කරන ශ්‍රාවක භාවයක් තමයි ලංකාවේ උවමනා කරලා තියෙන්නේ. දැන් දැන් බුද්ධ දේශනාව තුළ ප්‍රායෝගිකව දායාද වුණු පිරිසකගේ වේගයෙන් වැඩිවීමක් දකින්න ලැබෙනවා. ඒක ඊට හොඳ ප්‍රවණතාවයක්. බුදුරජාණන් වහන්සේ මතක් කරන මේ නිවීමේ පණිවිඩය පින්වත්නි Tamange ජීවිතය තුල ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් විශාල වශයෙන් කියවීමක් ඕන කියලත් අපි විශ්වාස කරන්නේ ගොඩාක් දේශනා අහන්න ඕන කියලත් අපි විශ්වාස කරන්නේ දේශනා ගොඩාක් ඇහුව පමණින් අවබෝධයේ පැත්තට ශ්‍රාවකයාට නැමෙන්න පුළුවන් කමක් නැහැ. දේශනා ගොඩාක් අහගත්ත පමණින් ධර්මඥානෙ දියුණු කර ගැනීම කියන කාරණේ මතම නිවන කියන ස්වභාවය අත්විඳින්න බෑ. ධර්මඥානය අවශ්‍යයි මූලික වශයෙන් කේන්ද්‍රගතව ධර්ම මාර්ගයේ තේරුම් ගැනීමට. ධර්ම මාර්ගයේ තේරුම් ගැනීම පිණිස ශ්‍රුතවත් භාවයත් ඒ ශ්‍රුතවත් භාවයේ තුලින් දරා ගැනීම සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිදා එහෙමනේ තියෙන්නේ. අහන්න ඕන දරා ගන්න ඕන, මානසිකාරය කරන්න ඕන, වචසා ಪರಿචිතා වචනේනුත් පුහුණු කරන්න ඕන, සිතිනුත් විමසන්න ඕන. මේ සිතින් විමසීම කියන එක තුල තමයි ප්‍රායෝගිකව ධර්ම මාර්ගයේ තුල භාවිතයන් ගොඩ නැගෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහෝ සූත්‍ර දේශනා ධර්ම කොටාස අභිධර්ම කාරණා කටපාඩම් කරගෙන හිටිය පමණින් අවබෝධය කරා යන්නේ නැහැ. එහෙමනම් බෞද්ධ අධ්‍යයනයේ සම්බන්ධිතා පළල් දැනුමක් තියෙන ආචාර්ය උපාධි තියෙන මහාචාර්යවරු අවබෝධය කරා යන්න ඕන. එහෙම යන්නේ නැත්තේ මූලික මූලාශ්‍රගත කාරණා මතක තබා ගැනීම අවබෝධයට පාරම නෙමෙයි. මතක තබා ගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වැදගත් කාරණයක් එක්ක භාවිතයේ තුල ශ්‍රාවකයා දායාද වීම අත්‍යවශ්‍ය කාරණයක්. භාවිතයේ තුල දායාද වෙනවා නම් එකම බුද්ධ දේශනාවක් වුණත් ප්‍රමාණවත් ශ්‍රාවකයෙකුට නිවෙන්න. එක බුද්ධ දේශනාවකින් නිවෙන්න පුළුවන්. එකම බුද්ධ දේශනාවක් ඔස්සේ නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන් විදිහටයි බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ මතු කරන්නේ. කසල සෝදකයෝ සුනීත සෝපාකලා වගේ අය අත් දෙක හොදගෙන ඇවිල්ලා රහත් වුණා. අඟුලිමාල වගේ විශාල මාලා ඝාතකෙක් ಭಾರತේ බොහෝ පිරිස් තැති ගනිමින් ඔහු හිටිය ප්‍රදේශයෙන්වත් යන්නේ නැතුව ඉද්දී අඟුලිමාල වගේ කෙනෙකුට අත් දෙකේ ගෑවිච්ච ලේ ටික පිහදාලා ඇවිල්ලා රහත් වෙන්න පුළුවන්කමක් තිබුණු බුද්ධ ශාසනයක් තියෙන නිසා එබඳු ශාසනයක එකම දේශනාවක් වුණත් ප්‍රායෝගිකව පුහුණු කරගෙන යෑමයි අවශ්‍ය වෙන්නේ. ඇත්තටම නිර්වාණය සම්බන්ධ විග්‍රහය නිර්වාණ සම්බන්ධ පණිවිඩය ඒකාන්ත වශයෙන්ම තමාගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසීම මත අත්දකින අත්දැකීමක්. ඒ අත්දැකීම සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරගන්නකොට සංයෝජනයන්ගේ ලිහා දැමීමයි සිද්ධ වෙන්නේ. පින්වත්නි මේ සංසාරේට පුද්ගලයා එකට అలවලා බැඳලා තියෙන කාරණේ තමයි සංයෝජන කියලා කියන්නේ. ඒවා අපි දස සංයෝජන කියනවා. ඒකේ දෙපැත්තක් තියෙනවා. ඕරම්භාගීය සංයෝජන සහ උද්දම්භාගීය සංයෝජන කියලා. මේ ඕරම්භාගීය සංයෝජනත් උද්දම්භාගීය සංයෝජනත් කියන සංයෝජන 10 ලිහලා දැම්මට පස්සේ එයාගේ හිත නිවනටපත් වෙනවා. සමහර විට එයා බැලූ බැල්මට හොයන්න බැරි වෙන්නත් පුළුවන් ඇඳුම් පැළඳුම් වලින්. බාහිර පෙනුමෙන් හොයන්න බැරි වෙන්නත් පුළුවන්. අද මිනිස්සු බාහිර පෙනුම ඔස්සේනේ ආධ්‍යාත්මික ශක්තිය විශ්ලේෂණය කරන්නේ. ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ හිත තුළ ඇතිවෙන නිවීමක් මිසක් ඇඳුම තුල ඇතිවෙන, කය තුල ඇතිවෙන, හැමේ ඇතිවෙන මොකක්වත් ප්‍රබෝධයක් නෙමෙයි. බාහිර පෙනුම தત્ත්වය අදාළම නැහැ. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දිහා බැලුවාම අපට තේරෙනවා උන්වහන්සේ වැඩියෙන් කැලෑවේ වැඩ හිටියේ දූතාංග ධාරින් අතර අග්‍රයි. උන්වහන්සේගේ රවුලක් ටිකක් වැවිලා, කොණ්ඩෙත් ටිකක් වැවිලා තියෙනවා. අද ලංකාව වගේ තැනක ඉන්න ඇතැම් ශ්‍රාවකෙක් හැමෝම නෙමෙයි ඇතැම් බුද්ධ ශ්‍රාවක යයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක් දැක්කොත් මහා කශ්‍යප මහරහතන් වහන්සේ හිතයි සිල්වත්කමක් නැති, ගුණවත්කමක් නැති භික්ෂුවක් කියලා. මොකද බාහිර පෙනුම මත ආධ්‍යාත්මයේ පිළිබඳ නිර්ණායක හොයන යුගයකයි ඔබට මේ මොහොතේ මේ දේශනාව ඇහෙන්නේ. පින්වත්නි සැබෑවටම ධර්මාවබෝධය කියලා කියන తত্ত্বය සත්ව සහ පුද්ගල භාවයේ ඉක්මවලා යෑම මත උද්ගත වන මානසික ක්‍රියාවලියක්. සත්වයේ පුද්ගලයෙක් මම කියන හැඟීම අපි තුල පවතින තාක්කල් පින්වත්නි සංසාරයේ පැනවෙනවා. දැන් ඔබට මේ දේශනාවේදී මූලික වශයෙන් දේශනාවට මාතෘකා පාඩේ මම මතක් කළේ ඊට වැදගත් කාරණයක්. පින්වත්නි මේ සත්වයා සත්වයා කියනවා ඇයි සත්වයා කියලා කියන්නේ? සත්වයා කියලා කියන්නේ අපි මේ සියලු සත්වයෝ කියලා කතා කරන කතාබහ තුල සත්වයා කියලා කියන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි සත්වයා කියලා කියන්නේ මේ සංසාරික ස්වභාවයක් පැනවෙන නිසා. ඔකට හරි ලස්සන සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ රාද සංයුත්තේ සත්ත්‍ය සූත්‍රය කියලා. ඒ සත්ත්‍ය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගෙන් රාද කියන භික්ෂුව පැමිණිලා විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගෙන් මම මේ කාරණයක් දැනගන්නයි පැමිණියේ ස්වාමීනි මං කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කරන්න කියලා. රාද භික්ෂුවට තිබුණු ගැටලුව මේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. සත්තෝ සත්තෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ සත්තෝති උච්චති ස්වාමීනි මේ සත්වයා සත්වයා කියලා ලෝකේ කතා කරනවා කොපමණකින් සත්වෙක් වෙනවද? කිත්තාවතානුකෝබන්තේ සත්වෝති උච්චති. කොපමණකින්ද සත්වේ කියන ස්වභාවය පැනවෙන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතු කරන පිළිතුර ඊටාම වැදගත් මේ පිළිතුරත් එක්ක ඔබට තේරෙවි මේ සත්ව භාවයේ අභිභවා ගියපු තැනක තමයි නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙන්නේ කියලා. ඒ නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙච්ච දවසට තමයි මේ ලෝකේ නිවහල් භාවය තමා තුළ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ පිළිතුර රූපේකෝ රාදයෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ తස්මා සත්තෝති උච්චති රාද අහගන්න කියනවා රූපේකෝ රාද යෝ ඡන්தோ ඡන්தோ කියන්නේ කැමැත්තක් ඇද්ද මොකටද රූපයට යෝ ඡන්தோ යෝ රාගෝ රාගයක් ඇද්ද රාගය කියන්නේ මොකටද රාගය කියන්නේ ඇලීම කියන එකයි සමහර අය හිතාගෙන ඉන්නවා රාගය කියන්නේ වෙන දෙයකට කියලා සමහර අය හිතාගෙන ඉන්නවා රාගය කියන්නේ ලිංගිකත්වයට කියලා එහෙම එකක් නෙමෙයි රාගය කියන්නේ මොකද්ද රාගය කියන්නේ කැමැත්ත සහ ඇලීම කියන එක ඡන්ද රාගය කියලා කියන්නේ කැමැත්තයි ඇලීමයි කියන එක. බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූපේකෝ රාදයෝ ඡන්தோ රාද රූපේ කෙරේ යම් කැමැත්තක් ඇද්ද යෝ රාගෝ ඇලීමක් ඇද්ද යා නන්දි නන්දි කියන්නේ සතුටක් ඇද්ද යා තණ්හා රූපේ කෙරේ යම් තෘෂ්ණාවක් ඇද්ද తත්තර සත්තෝ ඒ වාට ඇලිලා ඉන්නවාද? తත්‍ර විසත්තෝ විශේෂයෙන් ඇලිලා ඉන්නවාද? తස්මා සත්තෝති උච්චති. එපමණකින් රාද සත්වයා කියලා කියනවා. බලන්න කොච්චර ලස්සන අර්ථයක්ද. රූපේ කෙරෙහි ඡන්දයක් රාගයක් නන්දියක් තණ්හාවක් තියෙනවා නම් ඇලිලා ඉන්නවා නම් විශේෂයෙන් ඇලිලා ඉන්නවා නම් එයාට තමයි සත්වයා කියලා කියන්නේ. අන්න ඒකයි දේශනාව ආරම්භයේදී අපි මතක් කළේ සත්පුද්ගල භාවයෙන් නිදහස් වෙච්ච තැනක නිබ්බාන ධාතුව ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා. රූපය කෙරෙහි විතරක් නෙමෙයි වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම කෙරෙහි ඡන්දයක් රාගයක් නන්දියක් තණ්හාවක් තියෙනවා නම් ඒ තියෙන එකට කියනවා සත්වයා කියලා. පුද්ගලයා කියලා. පුද්ගලභාවය එතනයි පැනවෙන්නේ. එහෙමනම් අරහත්ත්වය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ කෙරෙහි ඡන්දයයි රාගයයි නන්දියයි තණ්හාවයි ඇලීමයි විශේෂ ඇලීමයි දුරු කරගත්තාම අන්න එතන හිත නිවනටපත් උනා කියලා කියනවා. පින්වත්නි මොකද අපිට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි චන්දේ රාගේ නන්දිය තණ්හාව දුරු කරගන්න බැරි වෙලා තියෙන්නේ. බැරි වෙලා තියෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි මේ වාගේ යථාර්ථය අපට තේරුම් ගන්න බැරි වෙච්ච නිසා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයට තමයි බුදු කෙනෙක් දුක කියලා පනවන්නේ. මේ ස්කන්ධ ලෝකයේ තුල පවතින දුක පින්වත්නි අපි හැම වෙලාවකම අත්දකිනවා. ඇහෙන් රූපයක් දකිනකොට දැකීම තුල ස්කන්ධ පහක් පහළ වෙනවා. දැකීම මාත්‍රයේ තුලම පංචස්කන්ධ ලෝකයක් පහළ වෙනවා. ඇහෙන් රූපයක් දකිනකොට ඒ දැකීම මාත්‍රයේ තුලම පින්වත්නි චක්කු විඥාණය පහළ වෙනවා. චක්කු විඥාණය පහළ වුනේ නැත්තම් මිනිසුන්ට මොකුත් පේන්නේ පේන මට්ටමට ආවා කියලා කියන්නේ චක්කු විඥාණය පහළ වෙනවා. චක්කු විඥාණය පහළ වුණාම විඥානස්කන්ධයක් පහළ වෙනවා. චක්කු විඥානේ පහළ වෙලා නැත්තම් කවදාවත් පේන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැ විතරක් තිබුණට, රූප විතරක් තිබුණට මානසිකාරයේ මැදිහත් වෙලා චක්කු විඥානේ පහළ නොවුනොත් පේන මට්ටම එන්නේ නැහැ. චක්කු විඥානේ පහළ වෙලා තියෙන වෙලාවට සෝත විඥානේ පහළ වෙන්නෙත් නැහැ. විඥානේ එක පැතිකඩක් විතරයි එක අවස්ථාවක නියෝජනය කරන්නේ. දැන් අපි හිතමු යම් කෙනෙක් විඥානයේ හය පැත්තක් තියෙනවනේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. හිතේ මික්තරා ස්වභාවයක්නේ විඥානය කියලා පැහැදිලි වෙන්නේ. මේ විදිහට අත්දකින විඥානේ මනෝ විඥානේ පහළ වෙලා තියෙන වෙලාවට ඇස විතරක් තිබ්බට චක්කු විඥානේ පහළ වෙලා නැත්තම් පේන්නේ නැහැ. ඒකනි සමහර උදවිය අපට මුණ ගැහුනහම කියන්නේ ඔයා මන් දිහා බලාගෙන හිටියා මම ඔයාට hina වුණා ඒ වුණාට ඔයා මාව දැක්කේ නෑ වගේ හිටියා ඇයි මාත් එක්ක අමනාපයක්ද එහෙම අහනවා නේද සමහර අය හම්බුණා එතකොට ඔබ කියනවා නෑ මම දැක්කේ නෑ ඒ වෙලාවේ නෑ දැක්කේ නැත්තේ මොකද මම දිහාම බලාගෙන හිටියා ඒ කියන්නේ ඇහැ විතරක් තිබුණාට මදි ඇහැ ඉදිරියට වර්ණ සටහන පතිත වුණත් මදි මානසිකාරය නිසා චක්කු විඥානේ පහළ නොවුනොත් පේන්නේ නෑ මානසිකාරය නිසයි ඒක පහළ වෙන්නේ. පේන මට්ටම තුල, දකින මට්ටම තුල ඇහැයි රූපය, ඇහි විඥානයේ තුන පහළ වෙන්න ඕන. මේ තුන පහළ වීමට අපි කියනවා ස්පර්ශය කියලා. චක්කු විඥානේ පහළ නොවුනොත් පින්වත්නි ඒ පුද්ගලයාට කවරක්වත් පේන්නේ පේන මට්ටම තුල චක්කු විඥානේ පහළ වුණා කියලා කියන්නේ ඔන්න විඥානස්කන්ධයක් පහළ වෙනවා. බලන්න පෙනීම මාත්‍රයක් තුල වෙන දේ. ඊට අනුව පේන දේ ඔබ හඳුන ගන්නවා. හඳුන ගන්නකොට හඳුනා ගැනීමට අපි කියන්නේ සංඥාව කියලා සංඥා ස්කන්ධයක් තමා තුළ පහළ වෙනවා. Tamange ඇතුලේ. දකින රූපය තුළ නෙමෙයි Tamange ඇතුලේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊට අනුව දැක්ක රූපය පදනම් කරගෙන සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් ඇති වෙනවා. එහෙමනම් වේදනා ස්කන්ධයකුත් පහළ වෙනවා. අපි එළියේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වලට වහල් වෙලා ඉන්නේ ඒ වහල්භාවයේ අයින් වෙලා නිවහල්භාවයේ උපදින්නේ අරහත්ත්වයේදී ඒ නිසා රූප දැක්කාම ඒ රූපයට පුළුවන් අපිව අඬවන්නත් අපිව හිනස්සවන්නත් එහෙමනම් එළියේ රූපේට වහල්භාවයක් අපි තුල පවතිනවා මෙන්න මේ වහල්භාවය ඉවත් කරන එකමයි අරහත්ත්වය කියන්නේ. උන්වහන්සේට එළියේ තියෙන රූපයකට තමාව කලබන්න බෑ. හරියට නෙළුම් කොලයකට වතුර දැම්මම වතුර හිටින්නේ වගේ එළියේ තියෙන රූපයට තමාගේ අභ්‍යන්තරයේ තුල රාගය හදන්න පුළුවන් කමක් නැහැ. රාගය හදන්න පුළුවන් කමක් නැහැ. අපිට සාමාන්‍ය කෙනෙකුට එළියේ තියෙන රූපයට පුළුවන් රාගය හදන්නත් පුළුවන්, පටිගය හදන්නත් පුළුවන්. අන්න ඒකයි අපි නිවහල් නැහැ කියලා කිව්වේ. දැන් බලන්න එළියේ තියෙන රූපේ දකින්නකොට තමා තුළ වේදනාවක් පහළ වෙනවා වේදනා ස්කන්ධයකුත් ඇති වෙනවා ඊට අනුව පින්වත්නි ඔබය ඔබගේ හිත තුළ නොඑක් ආකාරයේ සංස්කාර ධර්මයන් හිතට ගලාගෙන එනවා පේන රූපේ නිසා හිතේ සිතුවිලි ජනිත වෙනවා ඒකට අපි කියනවා සංකාරස්කන්ධය කියලා මේ විදිහට පහළ වුණු විඥානස්කන්ධය, සංඥාස්කන්ධය, වේදනාස්කන්ධය, සංකාරස්කන්ධය කියන දේවල් වලට අනුව රූපයක් වෙනස් වෙනවා. රාගයට බර රූපයක් දැක්කහම ඒකයි ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ පවා ඇති වෙන්නේ. එහෙමනම් හැඟීම් වලට අදාළව මේ රූපයක් වෙනස් වෙනවා. අපි ඒකට කියනවා චිත්තජ රූප කියලා. දැන් බලන්න හැම දැකීම් මාත්‍රයක් තුලම ওই විදිහට වෙනකොට දැනීම් මාත්‍රයේ සිතීම් මාත්‍රයේ තුලත් ඔය විදිහටම ස්කන්ධයන් පහක් හටගෙන නිරුද්ධ වෙලා යනවා. මේක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. මේ කාරණේ තේරෙන්නේ නැති නිසාම පින්වත්නි බුදුරජාණන් වහන්සේ අර රාද භික්ෂුවට කියනවා පැහැදිලි කරනවා රූපේකෝ රාදයෝ ඡන්தோ යෝ රාගෝ යනන්දියා තණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ తස්මා සත්තෝති උච්චති රාද රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි කැමැත්තක් ඇල්මක් සතුටක් තණ්හාවක් ඇලීමක් විශේෂයෙන් ඇලීමක් තියෙනවනම් අන්න ඒකට සත්වයා කියලා කියනවා මේ සත්ව භාවය තුල ඉක්මවා ගියපු ආර්ය භාවය තුල ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙක් තුල දකින්න ලැබෙන ස්වභාවය තමයි පින්වත්නි ඒ ස්වභාවයටපත් වෙච්ච කෙනාට දැකීම් මාත්‍රය තුල කලඹවන්න බෑ ඇසීම් මාත්‍රය තුල කලඹවන්න බෑ දැනීම් මාත්‍රය තුල ඒ උත්මය අවුස්සන්න බෑ මොන්නතරම් දේවල් හටගත්තත් සෙනෙහසක් උපදින්නේ නෑ සෙනෙහස කියන්නේ රාගයේ මේක පැත්තක් නේ පින්වත්නි සෙනෙහස කියන්නේ බොහෝම හොඳ හැඟීමක් කියලා අපි හිතුවට ගැඹුරින් ධර්මයේ විමසනකොට තේරෙනවා සෙනෙහස කියන්නේ මායාගෙම තොණ්ඩුවක් කියලා. අවබෝධයට පත්වෙච්ච කෙනෙකුට බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මයන් පදනම් කරගෙන අභ්‍යන්තරය තුල කැළඹීමක් රාග ద్వේස මෝහයන් හදන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම තමයි මේ උත්තරමයන් නිවනටපත් උනා කියලා කියන්නේ. මොකක්ද නිර්වාණය කියලා කියන්නේ? නිර්වාණය නිර්වාණය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අත්දකින්න ලෝකයේ තුල රාග ద్వේෂ මොහ ඇති වෙන්නේ නැති විදිහට කල්පනා කරන එකටයි නිර්වාණය කියලා කියන්නේ. නිබ්බාණං නිබ්බාණං තියාවුසෝ සාරිපුත්ත උච්චති කියලා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් නිවන ගැන එක්තරා වෙලාවක ප්‍රශ්නයක් අහනවා. කතමානුකෝ ආවුසෝ නිබ්බාණන්ති කොපමණකින්ද නිර්වාණය කියලා කියන්නේ කියලා සාරිපුත්තයන් වහන්සේගෙන් අහනකොට සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා යෝකෝ ආවුසෝ රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ ඉදං උච්චති නිබ්බානಂತಿ යම් තැනක රාගයේ ක්ෂය වෙලා නම් ද්වේෂයේ ක්ෂය වෙලා නම් මෝහයේ ක්ෂය වෙලා නම් රාග ද්වේෂ මෝහයන් ක්ෂය වෙච්ච තැනකටයි නිබ්බාන කියලා කියන්නේ එහෙමනම් රාග දේශ මොහ ඇති වෙන්නේ નિરાයාසයෙන් නෙමෙයි. දෙවියෙක් හදනවත් නෙමෙයි. දෙපිරිසක් එකතු වෙලා හදනවත් නෙමෙයි. ඉබේ හට ගන්නවත් නෙමෙයි. රාග දේශ මොහ ඇති වෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය තුලින් සලායතන වලින් අත්දැකීම් ගන්න කොටයි. අත්දැකීම් ගන්නකොට සාමාන්‍ය කෙනෙකුගේ හිතේ රාගය ඇති වුණාට අරහත්ත්වයට පත්වෙච්ච උත්මීක් තුල රාගය ඇති වෙන්නේ නැත්තේ අර සත්ව කියන භාවය අභිබවාස් වැඩ සිටින නිසායි. සත්ව කියන ස්වභාවය අභිබවා ඉන්න නිසායි. පුද්ගල භාවය අභිබවා ඉන්න නිසායි. සාමාන්‍ය පෘථග්ජන අන්ධබාල ශ්‍රාවකේ සත්ව පුද්ගල භාවය තුලම වාසය කරමින් මම මගේ මගේ ආත්මය කියලා මුළු ලෝකෙම තුරුල් කරගෙනයි ඉන්නේ. ඒ තුරුල් කරගත්ත තැනක ඇස පහළ වෙච්ච වෙලාවක රූප වේදනා සංඥා සංකාර විඥාන තව විදිහකින් කිව්වොත් නාම රූප ධර්ම ටිකක් පහළ වෙනකොට මේවා උපාදානීය වෙනවා. ඒ උපාදානයට අපි කියනවා පංච උපාදානස්කන්ධය කියලා. රහතන් වහන්සේ තුල ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයක්. උන්වහන්සේටත් පංචස්කන්ධයක් පහළ වෙනවා නමුත් උපාදානීය වෙන්නේ උපාදානීය වුණොත්නි ගැටලුව පින්වත්නි උපාදානී වෙච්ච තැනක උපාදාන පච්චය භව උපාදානීට අනුව භවය හැදෙනවා භවය කියන්නේ විපාක පිණිස කර්ම හැදෙනවා. සිතින් උපාදානී වෙච්ච තැනක හැම වෙලාවකම පින්වත්නි විපාක පිණිස කර්ම හැදෙනවා. විපාක පිණිස කර්ම හැදෙනකොට විපාක පිණිස කර්ම හැදිච්ච තැන්වලයි පින්වත්නි ಜಾතිය පහළ වෙන්නේ. ಜಾතිය පහළ වුණාම ಜಾතියට සාපේක්ෂවයි ජරා මරණ දුක සංසාරේ පැන වෙනවා. රහතන් වහන්සේට සංසාරය කියලා ස්වභාවයක් පැනවෙන්නේ නැත්තේ උන්වහන්සේට ලෝකේ උපාදානිය වෙන්නේ. උපාදානිය වෙන්නේ නැත්තේ ඇසේ ඇත්ත කතාව දන්නවා මේ ඔක්කොම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දන්නවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වෙයි කියලා දන්නවා. අපි හිතාගෙන ඉනවා මේවා එක දිගට පවතිනවා කියලා. එක දිගට පවතිනවා කියලා හිතාගෙන ඉන්න තාක්කල් දුක තියෙනවා. මොකද අපි එහෙම හිතාගෙන හිටියට හැම වෙලාවකම මේ නාම රූප ධර්මයන් හටගෙන හටගෙන ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ලෝකයක් මම උපාදානය කරගත්ත නිසාම දුක හට ගන්නවා. දැන් මේ ඇතිවීම නැතිවීම පිළිබඳ යථාර්ථවාදී අවබෝධයට එන්න පුළුවන් භාවනාමය ඥානයකින්. අද මිනිසුන්ට තියෙන සුතමේ ඥානෙ විතරයි. අහගත්ත දේවල් පිළිබඳ නුවණ තියෙනවා. Taman තුලින් විමසීමේ නුවණක් බහුතර පිරිසකට නැහැ. බොහෝ දෙනෙකුට භාවනාමය ඥානයක් ඇත්තෙම නැහැ. ගැඹුරු භාවනාවක් තුලින් ඇතිවීම නැතිවීම දකින්න පුළුවන්. සියලුම ස්කන්ධයන් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ආකාරය දැක්කට පස්සේ ලෝකයේ පිළිබඳ අනාබිරතියක් උපදින්නේ. අනබිරතියක්. අපිට තියෙනවා භව නිට්ටියක්, භවයට ඇලිච්ච ගතියක් අපිට තියෙනවා. අවබෝධයෙන් නියෝජනය කරන කෙනාට භව නිට්ටියක් නෑ පින්වත්නි. ඔකට රාද සූත්‍රයේම තියෙන හරි ලස්සන විග්‍රහයක්. රාද සූත්‍රයේම රාද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා රාද මැටි වලින් හදපු සෙල්ලංගේක ළමෙක් සෙල්ලම් කරනවා කියනවා. ඒ දරුවා සෙල්ලම් කරනකොට ඒ සෙල්ලම්ගේ කොම්පිට්ටු වෙනවා. ඊට පස්සේ ඒ දරුවා මැටි වලන් එකතු කරලා මැටි කටු එකතු කරලා මැටි කෑලි එකතු කරලා සෙල්ලම්ගේ නොයෙක් දේවල් කරනවා. සෙල්ලම්ගේක උයනේවා කන්න බැරි බව ඒ ළමයාට තේරෙන්නේ නැහැ. අම්මා කුස්සියේ උයන විදියට මේ දරුවත් ඒ විදියටම කරනවා. අද වුණත් බලන්න අම්මා දරුවා නලවනකොට දරුවා බෝනික්ෙක් කරන් නලවනවා. ඒතකොට මේ බෝනික්කා කෙරෙහි අර දරුවට සෙනෙහසකුත් උපදිනවා. දැන් මේ ඔක්කොම වෙන්නේ පින්වත්නි ඒ දරුවාට මේ සෙල්ලන්ගේ යථාර්ථයක් විදියට පේන නිසා ටිකක් වැඩි වියටපත් වෙනකොට ඒ දරුවාට තේරෙනවා වැලි වලින් හදාපු කොම්පිට්ටු අනුභව කරන්න බෑ කියලා. ඒ වෙලාවේ අර වැලි වලින් හදන සෙල්ලම්පත් වල තෘෂ්ණාව ඒ ළමයාගේ දුර වෙලා යනවා. පහවෙච්ච තෘෂ්ණාවක් හදා ගන්නවා. තෘෂ්ණාව පහ වෙනකොට පින්වත්නි ඒ පුද්ගලයා තුල ඒ පුංචි දරුවා තුල ඒකාන්ත වශයෙන්ම හිතේ නිවීමක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ කෙරෙහි සෙල්ලංගේ කෙරෙහි පැවතිච්ච තෘෂ්ණාව සෙනෙහස දුරු වෙලා යනවා. අන්න ඒ වගේ මේ ස්කන්ධයන් පිළිබඳ යථාර්ථයේ පැත්තට ශ්‍රාවකයා නැමෙනකොට ලෝකයේ පිළිබඳ ගැඹුරින් අවබෝධ වෙනකොට මේ තුල අන්නාබිරතියක් උපදිනවා. මම මගේ මගේ ආත්මය කියලා ලෝකේ අල්ලන්න දෙයක් නැති බවත් ස්කන්ධයන් ටිකක් පමණක් ඇති වෙලා නැති වෙලා යන බවත් ඒ ශ්‍රාවකයාට තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරුම් ගැනීමත් එක්කම ඒ ශ්‍රාවකයා තුල ආධ්‍යාත්මික නිවීමක් හට ගන්නවා. ඒ බඳු නිවීමක් තුල සදාකාලිකවම නිවිල යනවා. මරණින් පස්සේ ආයේ උපතක් පැනවෙන්නේ නැහැ. එබඳු නිවීමක් ඇති කරගත්ත ශ්‍රාවකයා හැම වෙලාවකම කල්පනා කරන්නේ ওই තේර ගාතාවල එහෙම තියෙනවා. අරහත්ත්වයට පත්වෙච්ච කෙනෙක් කල්පනා කරන විදිය. මාසයක් වැඩ කරපු මිනිස්සෙක් මාසේ අන්තිමේටම පඩියක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා වගේ මම මරණයයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ උත්මය දන්නවා මරණයත් සමගම තවත් පැනවීමක් භවයක් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් මොකක්වත් පැනවෙන්නේ නැහැ කියලා. හේතුව දුකෙන් නිදහස් වෙලා. දුකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ පංචස්කන්ධයෙන් නිදහස් වෙන එකයි. මේක කේන්ද්‍රගතව පැහැදිලි වෙනකොට විශාල පිරිසක් ಭಾರತේ නිවුණා. ඔබ හැම දිනාටම අපි අද දේශනාවෙන් යෝජනා කරන්නේ නිවීම පිණිස ස්කන්ධයන් පිළිබඳ යථාර්ථවාදී නුවණක් හදාගෙන ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පැත්තට Tamanගේ ආධ්‍යාත්මය ගොඩනගා ගන්න හැටියටයි ඔබ හැමදිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස අද මේ උතුම් ධර්මානුශාසනාව හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුපින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ පින්වත් හැම දෙනාටමත් ඒ පින්තුන්ගේ පවුල්වල සියලුම දෙනාටත් අපි ආශිර්වාද කරනවා. මෙලොව යහපත පිණිසත්, පරලොව සුගතිය පිණිසත්, කායික මානසික සුවපත් භාවයේ පිණිසත් මේ උතුම් බුද්ධ ශාසනයේදීම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලම පිහිට පිළිසරණ හදාගෙන අමා නිවන් පිණිසම මේ දේශනාමය කුසල් ඒ පිනතුන් හැම දිනාටම හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි, ඒ ඇත්තු හැමෝගෙම නමින් මියගිය සියලුම ඥාතීන්ගේ භවගාමී සසර සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා මියගිය ඥාතීන්ගේ සාංශාරික ජීවිතේ වඩා යහපත් කරගන්නට මේ උතුම් ධර්ම දානමේ කුසල් හේතු වේවා වාසනාව වේවා සියලුම දෙනාගේ භවගාමී ජීවිතය වඩා සුවපත් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඒ හැම දිනාටම ධර්මාවබෝධයම වේවා කියලා අදිෂ්ඨාන කරනවා ඒත් සමගම ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම මේ උතුම් කුසලානිසංසයන් බලවත් වීම තුල ඔබේ ලෝකාර්ථ සංසිද්ධිය සැලසිලා මේ උතුම් බුදුසසුනේදීම ධර්මාවබෝධය කරගන්නට මේ ධර්මානුශාසනාව හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් මේ උතුම් කුසල් හේතු වේවා සියලු දෙවියෝ මේ පින් ආවර්ජනය කරමින් මානසිකාරය කරමින් සතුටු වෙත්වා කියන අදිෂ්ඨානය ඇතුව අපි දේශනාව දෙවියන්ට අනුමෝදනා වශයෙන් සිද්ධ කරමින් නිමා කරනවා ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති Thank you. අද ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ශාස්ත්‍රපති ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමින් වහන්සේයි. අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු